කරන්න හේතුනේ තෝදෙය්‍ය කියලා බ්‍රාහ්මණයෙක් හිටියා බොහොම මසුරුකමින් ජීවත් වුණු අධික මාන්නෙන් ජීවත් වුණු කෙනෙක්. එතකොට ඒ තනත්තාගේ මසුරුකම නිසා එකතු කරපු දේවල් වලින් දන් දීන් ආදී පින්කම් කළෙත් නැහැ. මාන්නය නිසා බුදුහාමුදුරුව ඇතුළු ගුණධම් වඩන ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට නිନ୍ଦා කළා අපහාස කළා. ඒ මානෙන් නිନ୍ଦා කරපු නිසා, පව්කම් කරගත්තු නිසා සුනකෙක් වෙලා උපන්නා ඒ නිවසේම. එතකොට ධර්මයේ සඳහන් වෙන්නේ මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරු. මානය නිසා මැරිලා ගිහිල්ලා වඳුරෝ වෙලා උපදිනවා අධික මාන්නය නිසා සුනකයෝ වෙලා උපදිනවා. එතකොට දැන් ඔය සුනකයන්ගේ ස්වභාවය තමයි කොච්චර ආදරෙන් සෙනෙහසින් හැදුවා වුණත් ඌ හැමතිස්සෙම තමන්ගේ ස්වාමියාත් එක්කලා ගියත් පිටිපස්සෙන් නෙමෙයි ඉස්සරහෙන් තමයි යන්න බලන්නේ. එතකොට මේ මානාධික ස්වභාවය එතකොට දැන් අර තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මැරිලා ඒ ගෙදරම බැල්ලියකගේ කුස උපන්න සුනකෙක් හැටියට දැන් තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතා සුභ මානවකයා සුභ මානවකයාට මේ බලු පැටියා ගැන ලොකු සෙනෙහසක් ඇලීමක් තමයි මතුනේ. ඇයිද? අර පෙර භවයේ තමන්ගේ පියා, ඉතින් පියා කියන එක දරුවා දන්නේ නැහැ. හැබැයි මේ සුනකයා කෙරෙහි ලොකු ඇල්මක්. දැන් සමහර වෙලාවට පින්නතුනේ තම තමන්ගේ ගෙවල් වල හදන බල්ල බලලුන්ට අපට ලොකු ආදරයක් ඇති වෙන්නේ නිකම්ම නොවෙන්න පුළුවන්. ඒ මොකක් හරි සාංශාරික සම්බන්ධයක් වෙන්න පුළුවන්. එක්ක අම්මා, එක්ක තාත්තා, එක්ක බිරිඳ, එක්ක සැමියා, එක්ක දරුවා, නැත්තම් මිත්‍රයා මොකක් හරි සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. හැම දෙනා අතර මෙහෙම සම්බන්ධයක් තියනවා කියන එක නෙමෙයි. අපිට ලොකු සෙනෙහසක් ආදරයක් කරදරයක් දැනෙන්නට එක හේතුවක් වෙන්නට පුළුවන් ඒ සාංශාරික සබඳතාවය. දැන් එතකොට සුභමානවකයා මේ බල්ලට බොහෝම හොඳට සැලකුවා. හොඳට සැලකුවා කියලා කියන්නේ වෙනම නිදා ගන්න හොඳ කුසන් කරපු ඇඳක් සකස් කරලා ඊළඟට කන්න බොන්න වෙනම සියල්ලම වෙනම සත්කාර කරන්න උපස්ථායකෙක් දැන් අද කාලෙත් එහෙමනේ පිනතුනේ සමහර නම් වලින් හඳුන්වන විවිධ සුනකයෝ අද ගෙවල් වල හදන්නේ ඉතින් වෙනම උපැන්න සහතිකයක් වෙනම වෛද්‍යවරයෙක් වෙනම බෙහෙතේ ඊළඟට වායු සමනය කළ වාහනවල එහෙම අරගෙන යන්නේ එතකොට වෙනම කෑම බීම වෙනම විටමින් වර්ග සමහරලාට දරු දරුවෙකුට සලකනවට වඩා සැලකුම් ලබනවා. ඉතින් ඒකටත් යම්කිසි හේතුවක් තියෙනවා පින්නතුනේ. සුනකයා උනේ යම්කිසි මානාධික අකුසල කර්මයක් නිසා තමයි. හැබැයි මාන්නෙන් නිසා හරි සසර දන් දීලා තියනවනම් අනිත් අයට උදව් කරලා තියනවනම් පින්කම් කරලා තියන දැන් අපිට පේනවනේ එහෙම අය සමාජයේ හැබෑවටම කුසලයේ හඳුනාගෙන දන් දෙන පින්කම් කරන අයත් ඉන්නවා. සමහරු දන් දෙන්නේ ආ ඒගොල්ලෝ දුන්නා නම් අපිට බැරි මොකද? ඒගොල්ලෝ එක කටිනයක් කළා නම් අපිට කටින දෙකක් කරන්න බැරි. ඒගොල්ලෝ කළාට වඩා හොඳට අපි කරන්න ඕනේ. ඒගොල්ලෝ පන්සල හැදුවා නම් අපි බුදුමැදුර හදන්න ඕනේ. ඊට වඩා හොඳට වියදම් කරලා. මේ විදිහට අනුන්ට පේන්න, අනුන් සමග සංසන්දනය කරමින්, තමන්ගේ මහාන් තත්වය පෙන්වන්න, තමන්ගේ ලොකුකම පෙන්වන්න මේ විදිහට පිංකම් කරන අය ඉන්නවා. දැන් එතකොට මාන්නය නිසා තමයි කරන්නේ. ඒ කලා වුණාට හැබැයි ධනය වියදම් කරලා යම්කිසි සමාජයට යහපතකුත් වෙනවා. මාන්නය නිසා කටින පිංකම කළාට කටින පිංකමෙන් යහපතක් වෙනවනේ සමාජයට, සාසනයට. මාන්නය නිසා චෛත්‍ය හැදුවට, මාන්නය නිසා බුදුමැදුර හැදුවට ඒකෙන් බොහෝ දෙනා වැඳුම් පිදුම් කරලා පිං සිද්ධ කරගන්නවනේ. එතකොට අර මානපරවශ භාවය නිසා සුනකයෙක් වෙලා උපදින්නට පුළුවන්. හැබැයි අර සසරේ අනිත් අයට උදව් කරපු නිසා, කණ්ඩ බොණ්ඩ දීපු නිසා එහි විපාකය අර සුනකයා වෙලා ඉපදුනත් අනුන්ගෙන් කණ්ඩ බොණ්ඩ සැප සත්කාර සියල්ලක් ලැබෙන්නට පුළුවන්. ඉතින් අද කාලේ උපදින ඔය හුඟක් උසස්යයි සම්මත වූ සුනකයන් ඒ විදිහේ අය වෙන්නට පුළුවන්. සුනකාත්ම ඉපදිලා තියෙනවා. හැබැයි බොහෝ සැප සම්පත් විඳිනෝ, සත්කාර ලබනෝ, ඒක ධර්මයේ හඳුන්වනෝ ප්‍රතිසන්දි විපාකය සහ ප්‍රවෘත්ති විපාකය කියලා. ප්‍රතිසන්දි විපාකය කියන්නේ උත්පත්තියට බලපාන කර්ම ශක්තිය. එතකොට මානය අධික නිසා ඒ අකුසල කර්ම බලය නම් උපතේදී බලපෑවේ සුනකෙක් වෙන්නට ඒ හේතුවක් වෙනවා. හැබැයි සාංශාරික වශයෙන් අනිත් අයට උදව් කරලා උපකාර කරලා කන්න බොන්න දීලා ජීවත් කරලා සැප සම්පත් දීලා තියෙනවා නම් ඒවාෙහි විපාකය ඉපදුනාට පස්සේ ලැබෙනවා. ඒවා හඳුන්වනවා ප්‍රවෘත්ති විපාක කියලා. ඉතින් සමහර අය ඉන්නවා උත්පත්තිය හොඳයි, ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාකය හොඳයි, ප්‍රවෘත්ති විපාකය හොඳ නැහැ. එහෙම අය තමයි manuss ලෝකෙ ඉපදිලා ඉන්නවා. manuss ලෝකෙ උපදින්නේ ප්‍රතිසන්දි විපාකයේ හැටියට හොඳ කුසලයක් මැරෙන මොහොතේ සිහිපත් වෙලා තියෙනවා. හැබැයි ජීවිතේ පැවැත්වීමේදී අනිත් අයගෙන් උපකාර ලබන්න, කන්න බොන්න ලබන්න, සැප සම්පත් ලබන්නට තරම් සසරේ අනිත් අයට දීලා පින්කම් කරලා නැහැ. අර යම්කිසි හිත පහදවාගත්තු කුසලයක් සීලමය කුසලයක් හෝ රැස් කරගෙන තියෙනවා ඒ කුසලයේ මරණාසන්න මොහොතේ ඒ චිත්ත ප්‍රසාදයේ මතුවීම නිසා මනුලෝ ඉපදිලා තියෙනවා හැබැයි අනිත් අයට උදව් කරලා කන්න බොන්න දීලා උපකාර කරලා බෙහෙත් තෙත් දීලා සලකලා නැති නිසා ඒ සත්කාර උපකාර කිසිවක් ලැබෙන්නේ සමහර කෙනෙක් ඉන්නවා ප්‍රතිසන්ද විපාකයක් හොඳයි ප්‍රවෘත්ති විපාකයක් හොඳයි. එතකොට manuss ලෝකෙ ඉපදිලා බොහෝ සැප සම්පත් ඇතුව ජීවත් වෙනවා. තව සමහරු ඉන්නවා ප්‍රතිසන්දි විපාකය හොඳ නැහැ. හැබැයි ප්‍රවෘත්ති විපාකය හොඳයි. එතකොට බල්ලු බලල්ලු වෙලා උපදිනවා. හැබැයි සැප ලබනවා. තව සමහරු ඉන්නවා ප්‍රතිසන්දි විපාකයක් හොඳ නැහැ. ප්‍රවෘත්ති විපාකයක් හොඳ නැහැ. එතකොට බල්ලු බලල්ලු වෙලා උපදින්නට පුළුවන්. හැබැයි කණ්ඩ බොන්න නැතුව තන තන අනිත් අයගෙන් ගුටි කකා කුෂ්ඨ හැදිලා මහ පාරවල් වල නිදා ගන්න තැනක් නැහැ, කණ්ඩ දෙයක් නැහැ, කිසි කෙනෙක් සලකන්නේ නැහැ. නොසලකා හැරපු ජීවිත ගත කරන්න වෙනවා. එතකොට තිරසං ආත්ම ඉපදිලක් තියෙනවා අසීමිතව දුක් විඳිනවා. මෙහෙම විවිධාකාරයෙන් මේ කුසල කුසල කර්ම බලපානවා. ඉතින් අපි පැහැදිලි කරගෙන ගිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර කෙනෙක් ඔය විදිහට manuss ලෝකේ ජීවත් වෙනවා. හැබැයි manuss ධර්ම නෙමේ ඊළඟ භවයේ තිරිසනෙක් වෙන්නට අදාළ ගුණාංග තමයි පුරුදු කරන්නේ. අර විදිහට තෘෂ්ණාව, මසුරුකම, අනිත් අයගේ ගුණයට නිග්‍රහ කිරීම, තමන් හුවා දැක්වීම, අන් අය හෙලා දැකීම, සත්පුරුෂකම් නැතුව පැවතීම මේ විදිහට තිරිසනෙක් වෙන්නට අවශ්‍ය ධර්මතා පුහුණු කරනවා. ඊළඟට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, සිහිනුවන නැති කර ගැනීම, සත්වසිව්පාව වගේ ලැජ්ජ බය නැතුව වැඩ කිරීම මෙබඳු හේතු නිසා යම්කිසි කෙනෙක් තිරිසන් ලෝකෙට යන්නට මඟ හදා ගන්නවා. බුදුහාමුදුරේ බඳු අය හඳුන්වනවා මනුෂ්‍ය තිරිසන්. මිනිස්සෙක් හැටියට ඉපදලා තියෙනවා. නමුත් තිරස්චීන බවට යන්න තමයි ප්‍රතිපත්තිය පුහුණු කරන්නේ. එතකොට මේ මනුකය අහෝසි වෙනකොටම ඒ අය තිරිසන් ලෝකෙ උපදිනවා. තව සමහරු ඉන්නවා මනුස්ස പ്രേත මනුලෝ ඉපදිලා ඉන්නවා. හැබැයි പ്രേත தත්ත්වයට යන්න තමයි මනස පුහුණු කරන්නේ. ඒ කියන්නේ මසුරුකමින්, තෘෂ්ණාවෙන්, කෑදරකමින් තමන් හරි හම්බ කරගත්තු දේ තමන් අනුභව කරන්නෙත් නැහැ අනුන්ට දෙන්නෙත් නැහැ ඒ වගේම කිසිම පිරිසිදුකමක් නැහැ මේ විදිහට කායික පිරිසිදුකමක් නැහැ මානසික පිරිසිදුකමක් නැහැ මසුරු මලින් තෘෂ්ණාවෙන් කෙලසිලා දේවල් සමග දැඩිව බන්ධනේ වෙලා ඒ බන්ධනයත් එක්ක මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකේ උත්පත්තිය ලබනවා. එතකොට ඒ අය මිනිස්සෙක් හැටියට ඉපදිලා හිටියට പ്രേත තත්වයට යාමේ ප්‍රතිපදාව තමයි පුහුණු කරන්නේ. මනුකය අත්හරිනවත් සමගම പ്രേත ලෝකෙහි උත්පත්තිය ලබනවා මේ මිනිස්ස പ്രേත. තව සමහර අය ඉන්නෝ මනුෂ්‍ය දිව්‍ය. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නෝ කරුණා මෛත්‍රියෙන් බොහෝ කොට අනිත් අයට උපකාර කරනවා, සංග්‍රහ කරනවා, පින්කම් කරනවා. ඒ කුසලයාගේ විපාකයේ හැටියට මනුකය ගිලිහෙනකොටම ඒ අය දේවත්වයේ උපදිනවා, මනුෂ්‍ය දේව. තව සමහර කෙනෙක් ඉන්නවා මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා ඉන්නවා මනුෂ්‍ය ධර්ම සමාදන් වෙලා කටයුතු කරනවා මොනවද පින්නතුනි මනුෂ්‍ය ධර්ම කියන්නේ පංචශීල ප්‍රතිපදාව manussත්වය කියලා කියන්නේ මා පමණක් නොවේ අනිත් අයත් හොඳින් ඉන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ගේ යහපත පිණිස මම ක්‍රියා කරන්න ඕන මේක තමයි මූලික මනුස්ස ධර්මය. එතකොට මේ මූලික මනුස්ස ධර්මය අපි පිළිහිටියොත් ඒතනත්තා තමයි පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්නේ. එතකොට මං විතරක් නෙමෙයි අනිත් අයගේ ජීවිත රැකෙන්න ඕන කියන අදහස ඔහුට තමයි මතුවෙන්නේ. මගේ සම්පත් විතරක් නෙමෙයි අනුන්ගේ සම්පතත් රැකෙන්නට ඕන. මේ විදිහට පංචශීල ප්‍රතිපදාව බලහත්කාරයෙන් රකින්න එකක් නෙවෙයි පින්නතුනේ ඒක සමාදන් වෙලා පුහුණු කරගන්නට ඕන හැබැයි මනුෂ්‍ය ධර්මයක් හැටියට අපි තුල ප්‍රගුණ වෙන්නට ඕන එහෙම ප්‍රගුණ වුණොත් ඒ පංචශීල ප්‍රතිපදාව හේවත් මනුෂ්‍ය ධර්මයේ පිහිටීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ තනත්තා මනුකයෙන් ගිලිහෙනවත් සමගම යලිත් මනුෂ්‍ය ලෝකයේ උපදිනවා එක්තරා අවස්ථාවකදී නාග ලෝකේ ඉපදිච්ච නාගයෙක් වෙස් වලාගෙන මනුලොවට ඇවිල්ලා පැවිදි වුණා පසුව මේක දැනගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ ඇහුවා ඇයිද එහෙම වංචාවක් කළේ? එතකොට කිව්වා මට නිවන් දකින්නට ගුණධම් වඩන්නට අවශ්‍යයි. පස්සේ බුදුහාමුදුරුවෝ අවවාද කරනවා එහෙම වංචා කරන්නට එපා. ඔබට නිවන් දකින්නට ඕන ඔබ මනුලොවට එන්න. මනුලොවට එන්නට ඕන නම් ඔබ මනුස්ස ප්‍රතිපදාව අනුගමනය කරන්න. කුමක්ද මනුස්ස ප්‍රතිපදාව? පංචශීල ප්‍රතිපදාවයි කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඉතින් මේ විදිහට මනුලොව ඉපදිච්ච සමහර කෙනෙක් මනුස්ස මනුස්ස හැටියට කලාතුරකින් ජීවත් වෙනවා. තව සමහරු බොහෝ පින්කම් කරලා දේවත්වයට යන්නට මඟ සලස්වා ගන්නවා. සද්ධා, සීල,